ගියස ලෙස ඉදින ගාතාවක් ගයමු මුල් රජ බුදු රජ මුල් කෙරෙන මෙලෙසින් කමා කරනෙමු සිපිරි සිදු හිතින සාදු සාදු සාදු කායේන වාචා චිත්තේන පමාදීන මයා කතං අච්චයන් කමමි බන්ති බෝරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන සමාදේන මයා කතං අච්චයන් කමමි භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි භන්ති භූරි පඤ්ඤ තථාගත බුදු සසුන තුල සමවත් ගුණයගින තෙරුවන් ගුණ කඳට පිදුවෙමු ගුණෙනි දැන පැහැදුම් සිතෙන් අද සාසන වතටගෙන බසිනෙමු නිවන් දකින්නට මග හැඳිනගෙන පෙර බොදු නුවන් මල් පිදුදාමක් තිබුණා සිල් බුදු සසුන එමගින් මතු කර නැගුණා නිවනෙහි එමග පිරිසිදු විලසින් ඇරුණා ලෝ සත නිවන් දැක භව දුකකින් මිදුණා එමවන් වටින මල් පිදුමක් පෙර තිබුණි අරුතය වැසී අද නමකට එය කෙරුණි සමවත් නැන බලෙන් ඒ පෙර කල පෙනුනි ඒ මග දෙවමි අද නිවනම මතු කෙරුණි පෙර කල නිවන් දුටු ඒ මල් පිදුමගෙන අද දෙමි සැමට සමවත් නැන නුවණකිනේ ඒ මග වඩන විට නිවනෙන් පුබුදුවන හිත මග ඵල ලබයි ධම්මග හැඳිනගෙන වටිනා දහම සෑම මනසෙහි පෙනේවා ප්‍රඥා ගුණ කඳට ලෝසත ඇදේවා සිල් බුදු සසුන වඩනට මග පෙනේවා මේ මල් පිදුම දැන් මෙලෙසින් දැනේවා සෑම දිනා සමවතිනි මේ බඳු තන තබන්නේ අඩවන් වෙනෙත් හොඳින් සියලු දෙන හිටින්නේ බාහිරින් කිසි හඬක් මෙහිදී නොම දෙවන්නේ සමවතට ගින තබමි මුනිඳු ගුණ නගන්නි දොත් වෙත අත් දෙකින සිත් යොමන් අද දිනේ සියලු දෙන සමවතට ගෙනෙමි මහා ගුණයෙනි මවා මල් උයන අද ගෙන ඇදෙමි එමෙතනි සියලු දෙන මල් උයනේ කැපුවා මිනි අද දිනේ උදේ පිපි මල් ගුණෙන් එම උයනේ පෙනෙන්නේ පිපුණු මල් පොකුරු ඔය ගස වැලෙහි වැනින්නේ බමර සෑම බිඟු කැලන් සොන් රැගෙන ඇදින්නේ මද සුලගේ වැනින මල් සුවඳ විහිදවන්නේ හරිම හැඩ මුදු පහස දෙවන මල් පෙනෙනවා ලෝ සතුන් මෙබඳු තැන කාම හිත් නගනවා අපි ආවේ මෙබඳු තැන මෝහේ නොම කරනවා බුදුන් දෙසූ දම් දකින නුවන මෙහි වඩනවා ලෝසතුන් රැවටෙන්නේ මොනවටද හිතනු මැන ලස්සනද සුවඳ මුදු පහස ඇති එබඳු තැන හරි සිසිල හරි සුවය ලෝකේ ඇත හිත පුදින කාග මෝහය වැඩෙයි වසයි බුදු දහමේ තන අද මෙතින අපි එන්නේ රාගයට නොවන්නේ ලෝ සතට මුලා දෙන දහම මෙහි දකින්නේ පිපුණු මල් හැඩ වෙලා ඇයිද හැඩ දෙවන්නේ ලස්සනට මල් පිපිලා ඇයිද ඔය තිබෙන්නේ જાතියක් බෝ කරන උගුලේ මුල පෙනිනවා ගත වැලට බීජ දෙන ගෙඩි කරල් දකින්නවා ඒවා හැදු තැනි මුල ඔය මලයි කියනවා මලින් එම උපතගෙන ගෙඩි කරල් හැදෙනවා ಜಾතියක් බොවන්ට මර උගුල දකින්නේ ඔය මලක ඒ ටිකනේ හිත බැඳිලා පෙනෙන්නේ ගස වැලක් මැරුණ විට යලිත් ලොව හැදින්නේ බීජ වී පැලවෙලයි ඒක් මගයි දකින්නේ බීජයක් හදන්නට පරාගය එමතැනි පෝෂණය වන දහම් ඔය මලෙන් සිදු උනි එහෙමනම් එබඳු තැන මලින් කුම කෙරෙවුනි ජාතියක් බෝ කරන උගුල ලෙස සුපිපුනි දැන් මෙතන බඹරු විත් තොන් පහස හොයනවා පරාගයේ පෝෂණය ඔය මලින් කෙරෙනවා ගෙඩි කරල් වල මුලක් ගස වැලට දිවෙනවා ඒ ටිකට පැය එකයි දෙකයි මෙහි පෙනෙනවා ඉන්පසුව මල වැඩක් නැහැනේ හැඩ කරන්නට පර වෙනවා පෙති හැලි නටුව ගිලි හෙමින් වට හෝ එතන උන දෙයක් මොකද ගස වැලින් වට ගෙඩි කරල් හැදෙන තැන ඇරඹුණනි එතැන් සිට ගෙඩිය සහ කරල දැන් ගස වැලෙහි දකින්නවා සතද ඕජස ගෙනත් ගස වැලින් ඇදෙනවා ඒවා ඇද මෝරමින් ගෙඩි කරල් පැතිනවා බීජ ඒ තුල හොඳින් මෝරලා වැඩිනවා පැසුණු විට ඉදුණු විට බීජ සැක තීපෙනි ගත වැලෙන් ගිලිහි ගොස් වෙන තැනක නැවතුනි මේ පොළවේ පස යටට බීජ ගොස් සැඟවුනි එතන ගස වැල මලත් පරපුරක් යලි උනි බීජ මතු පැලවෙන්නේ එයින් ගස වැල තැනි මේ බඳු ලෙස පරපුරෙන් පරපුරක් මතු උනි මේ ටිකට හැඩ කරපු මලින්න වැ කොටුනි මේ දහම ගස වැලින් හොඳින් අද පෙනු පෙනි උනි දැන් හොඳට සිහි කරලා ගස වැලද බලවමු තිබෙන මල් මනසකින් සියලු ලෙස කඩවමු මල් කැඩුව ගහ වැලක් තිබෙන හැටි දකිනෙමු දැන් ඒකේ වන දහම මේ ලෙසම හිතනෙමු මල් නොමැති ගස වැලට ගෙඩි කරල් නොවන්නේ කිසි බරක් දරනු නැත ඔහි එය තිබෙන්නේ හිමි කාලේ මැරිලා යයි කුමදින් කෙරෙන්නේ මතු හැදුව පරපුරක බීජ දැන් නොවන්නේ පරපුරේ කෙලවරයි ඒ ගතින් පෙන්නුනේ ඒ වැලින් ඒලිසයි කෙලවරක් මතු උනි එහෙමනම් මේ දහම අපටමයි කියවුනි දැන් අපිත් සසඳවමු උපමාව ගෙනෙමිනි මෙමිනි සත් මල් උයන යන නමක් තබන්නේ ඒ උයනේ මේ ගස වැල අප අපයි හිතන්නේ ඇස කන දෙනාස දිව කය කියා තිබෙන්නේ පසිඳුරන් මල් පොකුරු විලස සිහි කරන්නේ රූප සහ ශබ්දගෙන ගන්ධ රස පහසිනා පත්කම්හි සැප කියා හිත පිනයි අරගෙන මේ පරාගය වෙතින් පෝෂණය සිදුවනා හද ගැබෙහි කාමඵල ඇති කෙරෙයි මෙලෙසිනා කාම බීජය හැදෙයි මෝරලා එතැන්නේ කාම භවයට වැටෙයි තන්පත්ව තිබෙන්නේ මේ කයත් වැහැරිලයි මේ තැනික මැරෙන්නේ භව ගමන ඉදිරියට දැන් හොඳට හැදින්නේ කාම භවී සැඟවි ඇති බීජ දැන් මතු වෙති මතු මේ බඳු කුණු කයක් දෙන්ට මුල සකසති මව් ගැබක ගොස් ඉතින් උපතකට මුල දෙති යලි මේ බඳු මස්ලේ ඇති කුණු කයක් ගෙන දෙති සසර මෙම දිග ගමනේ ඔය දහම අරගෙන ලෝ සතුන් කාමේ බැඳි පොර පිටියේ විලසිනා සසරේ එන මෙම ගමන මේ විලස දකිමිනා බුදු රජින්දු දෙසු දහම් අසමු අද මෙලෙසිනා දරුවනි මේ සසර අනාදියේ සිට ඇති මේ සතුන් කාම රස හොය හොයා පොර කති කාම තරගිට බසින ලෝ සතගේ හිත ගති කාම බිජු නිපදවයි සසර මං මුල දෙති මේ විලස මේ සසරේ ලෝ සතුන් ඇදින්නේ කොපමණක කල ඉඳද මුල කොහිද තිබෙන්නේ අනත තව දුර බලයි තව ඈත පෙනෙන්නේ සතර ඉම දකින තැන් සත කොහිද හිටින්නේ සසරේ සිටේන ගමනි ආසාවි බැඳිමිනා කම් සැපට වසඟෙවි ඒ තැනම හොයමිනා එන ගමනි කුණු කඳන් මේ කයක් විලසිනා ලැබුවාර අපමණයි මොකද උනේ තන තන හටගත් සෑම කයම මොන ලෙසට හොඳ කියා සිහි කළත් වැහැරිලම හැම තැනම මිය ගියා එබඳු කයේ ඇට කටුව පොළව වෙතගෙන අයා පස් වෙවි දිරකඩව ඒ සැමමගෙන ගියා දැන් හොඳට සිහි කරලා ඒ ඇටද ගොඩගෙන ගොඩ කරලා බැලුවා නම් පොළවේ පස මදි උනේ ඊට වැඩි ඇට ගොඩක් දිරකඩව වැනසුනේ මේ බඳු එන ගමනක් නේ සත සසරේ කර උනේ ඒ කලක මම මගේ කිය කියා සිටින්නේ ඒවා මට නැති උණයි දුක් වෙලා අඬන්නේ ඒ සියලු භව කඳුළු එක්කලොත් ඉතින්නේ මේ සියලු සයුරු දිය පරදවයි එතැන්නි ලෝකයට පොර කමින් ගහගෙනම බැනගෙන කැපි කෙටි ගියලෙයත් කොපමණද අපමණා මේ මුහුඳු සිය ගණන් පරදවන ලෙයකිනා ලේ ගලා ඇත බවින් භවය එන තැන තැන මෙබඳු දුක විඳ විඳා නැහැනේ එය දකින්නේ පත්කම්හි රස හොඳා මේ ටිකනේ හිතන්නේ මාරයාගේ මුලාවයි ඔය ටිකට කියන්නේ ඔය ටිකේ යන සතුන් මොන ලෙසද මිදෙන්නේ මාරයාගේ මුලාවට ලස්සනයි කියනවා සුවඳ රස මුදු පහස ඔය විලස කියනවා ඔය ටිකට ඇදින සත ලෝකෙටම පුලනවා මේ විලසමි සසරේ ලෝ සතුන් ඇදිනවා යම් දිනක තතු දැකලා નિසරු බව දකින්නේ નિසරුවක් පසුපස්සේ මොකද අපි දුවන්නේ දහම දැක සිහි කළොත් ඇත්තමයි පෙනෙන්නේ එමදාට මේ සතුන් සසර ගිනි මුදන්නේ එසේනම් අද මේ අප මල් ගසට සම කෙරෙන මේ දහම සිහි කරමු අපිත් මල් ගස ලෙසින මල් වැලක් මල් ගසක් විලසකට සිත රැගෙන බලමු පිපි මල් කඩමු ඉඳුරන්ද දන ඉතින ඇසද අපේ සංවරයි කාමි වෙත නොදෙන්නේ කැඩුවා වගේ ඇත් කියන මල් පොකුරු එතැන්නි කනද අපේ සංවරයි කාම හඬ නොගන්නේ කැඩුවා වගේ මල් පොකුරු මේ කන්ද සිතන්නේ සුවඳගෙන උරන මෙම නාසය ගැන දකින්නේ කැඩුවා වගේ සංවරයි නැහැ සුවඳ හොයන්නේ රසට ගිජු ගතිය නැති විලසකට හිතමිනා කට නැමැති මල් පොකුර කැඩුවා අද ලොව කිනා එසේ උන මේ කයද මල් පොකුරු විලසිනා සිදලා අද සංවරයි කාමි නැහැ විතගෙන කාමයෙන් සංවරව තැබුව විට මේ තැනි කය නැමැති මල් කැඩුවා පසිඳුරන් දකිමිනි පසින්දුරන් සංවරයි කැඩුව මල් ගසමිනි මෙබඳු ගස වැල විලස හිතිමු දම් දකිමිනි මේ විලස සිටින විට කුමද දැන් කෙරෙන්නේ හදවතෙහි කාමඵල නැහැනි මතු කරන්නේ කාම බීජය නොමැති විටදි කුම එතැන්නේ මල් කැඩුව ගස වැලක් විලසටම දකින්නේ <coughs> කාම බිජු නැති දවසේ මේ කයත් නිදහසින මේ විලස පැවතිලා යම් දිනක මැරිතිගෙන කාම බීජය නොමැත මතු සසරේ කය හදන මේ කයද අන්තිම වූ කය වෙනවා ඔය ලෙසින මතු කුණක් දෙන කයක් කිසි විටක නොවන්නේ සසර දුක කෙලවරයි ඔය විලස දකින්නේ මල් කැඩුව ගස වැලක් විලස අපි ඉතින්නේ හදමු මෙම පතිඳුරන් සංවරව සොඳින්නේ හැකි අයට හැකි විලස මේ ටිකම කියනවා බැරි අයට වැරදිකම් අතහරිනු කියනවා මරණයට පෙර ඉතින් සියලු අත හරිනවා අදිටනින් කළොත් මෙය ඔබ නිවන දකින්නවා දැන් මෙහෙම සිහි කරලා ගස වැලෙන් කැඩුමෙනා මල් ගම්මු දොහොත වෙත මනසකින් එමතන බුදු රජින්දු මවාගෙන දිවමන් වූ කලමෙනා අපි ඇදෙමු පාවිතට එසිරි පා දකිමිනා දහම් දැක පැමිණ ඇත මල් රැගින දොහොතිනේ මුනි රජින්දු වෙත පුදන දහම සිහි කළ මැනි උතුම් බුදු පිය රජින්දු මාර තතු දකිමිනේ මලෙන් දුටු මාර තතු පෙන්නුවා එමදිනි සමිඳුනේ ලක්ෂණයි හරි සුවඳ කියන්නේ මේ මල්ද පෙති පහස දෙනවිල සැතිබෙන්නේ මාරයාගේ බඩු නෙමේ අපි හොඳට දකින්නේ මේවා පාදු විල්ල විලස අපි හිතන්නේ බුදු රජුනි පාවෙතෙට මෙබඳු මල් දමනවා පයට පෑගෙන දෙයක් විලස සිහි කරනවා වටිනාකම් නැති මේවා මාර බඩු කියනවා මාරයාගේ බඩු මෙන්න කයට ගෙන දමනවා පාපෑගි යන දූලි විලසටයි හිතන්නේ අපි අපේ ඉඳුරන්ද සංවරව සිටින්නේ අසංවර පසිඳුරන් පාපෑගි ඉතින්නේ දූලි ලෙස සිහි කරලා කැඩුවා වගේ සිටින්නේ මේ මල්ද දැමුවා ලෙස ඉඳුරන්ද දමනවා ඔබ උතුම් දහම් දෙසු මග සුවය ලබනවා පස්කම්හි නොඇලි සිත සැනසුමට ඇදිනවා මේ විලස සුචරිතව මුනිඳු වෙත පුදනවා උතුම් බුදු රජින්දුනේ පිරිසිදුව හද තනමි මේ විලස දම් දැකලා නිවන් මග ගුණ ගයමි ඔබේ අඩිපාරේ යන කෙනෙක් ලෙස මම සිටිමි මේ විලස සිහි කරලා පුදන්නකෝ මල් මෙදැමි දැන් මෙසේ හද තුලින් දහම් ගුණ දකිමිනා පිරිසිදුව පාප හැරි හිතක් මතු කරගෙන මුනිඳු ළඟ පිරිසිදුයි <clears throat> අපි මෙසේ හිතමිනා මේ බඳු ලෙස මල් පුදමු ගාතාව ගයමිනා සාදු සාදු සාදු <clears throat> වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහි වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහි වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහි සාදුකාරය මල පරවන ලෙස කය පරවන්නේ ඒ වගේ නෙවැමි කය හැටිවන්නේ මෙහෙම කියන ගාථා අරුතෙන්නේ කොතෙක් කලක් ගැයුවද පෙරතින්නේ එබඳු විලස හිතුවට විස්තර නැති විදසුන් නුවණක් වඩනට මදි වෙති ගාථා ගැයුවට කෙටි අරුතය ගති කොහොම නිවන් දකින්නද නොම වැටහෙති එහෙනම් අපි අද මේ ටික හිතමු මල පරවන හැටි පළමුව දකිමු අනුවම කය පරවන හැටි හිතමු මෙලෙසින් විදසුන් නුවණක් වඩමු සමදිනා සමවතෙහි ගුණසිතින් තබන්නි සමගෙනෙත් අඩවන්ව තබන ලෙස කියන්නේ තම තමන්ගේ අතට තම හිතම යොදන්නේ අතැඟිලිද අතරකට අසුවන්ට දෙවන්නේ කුඩා මල් අතු කැබලි සෑම අතට යවනවා ඇඟිලි වෙත අසුවන්ට තැබුව ලෙස තබනවා පිපි මලක් එහි මුදුනේ ඇති විලස මවනවා දැන් සුපිපි මල තිබෙන මල් අත් පෙනෙනවා හොඳින් සිහි කළ මැන පිපුණු මලකින් එලෙසින තිබෙන මල් අතුගෙන තමන්ගේ අතැඟිලි අතර වින හොඳට මෙය පෙනෙත මනසින් බලන් එවත හොඳට දැන් දකිත පිපුණු පොඩි මල් එලෙස පෙනෙත දැන් හොඳට හිතමු උදයේ පිපි මල් දකිමු පැහැදිලිව දකිමු එබඳු මල දැන් මෙසේ දකිමු ඊයේ දින සිහිගෙන බලන්න කොමල තිබූ තැන ඔය විලස සුපිපුන මලක් තිබුණාද ඊයේ දින ලොකු කැකුල ලෙසිනි තිබුණ හැටි දැන් පෙනුනි මලක් එහි නොඋනි කැකුළු පමණයි ඊයේ පෙනුනි තව දිනක් දුරගෙන හිත යවන්නකෝ එලෙසින පෙනෙන කැකුලෙහි තන බලන්නකෝ දැන් පමණ හිතමින කැකුල පොඩියට වෙති තව දිනක් දැන් දුර ඇති දිනේ එම තන ඇති කැකුල සිහි කර බලන් මනස ඇති කැකුල පොඩි වෙනවා දින දින දුරට යනවා කුමද දැන් වෙනවා කැකුල ටික ටික කුඩා වෙනවා යම් දිනක එලෙසින බුබුලක් විලස පෙනෙමින දිනක් උනි තවගෙන බලන් ඈතට හිතද යොමමින බුබුල පොඩි වෙනවා තව කුඩා වී යනවා ඇහැට එම පනවා බලන්නට බැරි පමණ වෙනවා ඊට පෙර දින ගති හෝ ඒකක් කැකුල එහි නැති බුබුලවත් එහි නැති දකින්නට බුබුලු දැන් එහි නැති මල් රිකිලි පෙනෙත දැන් පොඩියකට හිතත බුබුල ගැන බලත හැදුනේ කොහොමද මෙලෙස දකිත ආපෝ ධාතු එති තේජෝ ධාතු කියවති වායෝ ධාතු වෙති පඨවි ධාතුයි හතර එක් වෙති ඕජසක් හැදෙත මල් අතු තුලින් ගලත හිකිලි වෙත ඇදෙත කිකිලි අතරින් බුබුලු හදත බුබුලේ මුල සැකසුනි දැන් ඒ ඕජසත් දුනි දැන් බුබුල වැඩෙමිනි කාලේ ගත වෙයි වැඩි මෙලෙසිනි දිනෙන් දින කල යති කල ගෙවෙන විට එම පැප්පි බුබුල දැන් වැඩි ඇති ධාතු හතරින් මෙසේ වඩවති බුබුල දැන් වැඩෙත දිනෙන් දින කල ගෙවෙත කැකුල ලෙස පෙනෙත කුඩා කැකුලක් මෙලෙස දකිත දිනෙන් දින කල යති දැන් කැකුල ලොකු ලොකු වෙති ඊයේ දිනයට එති එතන දැන් ලොකු කැකුළු පෙනී යති දැන් හොඳට හිතමු ලොකු කැකුල ගැන දකිමු දවස දැන් ගෙවමු මෙදින උදයට කාලේ දකිමු දැන් හොඳට සිහිගෙන බලන්න කොමල සුපිපෙන අයුරු දැන් පැයකින පැයින් පැයකට බලමු මෙම තැන පෙතියක එක දැන් විහිදෙනු පෙනෙත රේනු එකින් එක මතු වෙනු පෙනෙත හැඩ වැඩ ලක්ෂණ සුවඳද දැනිත මලක් පිපුණ දැන් ඔය ලෙස පෙනෙත පෙර නැති ලක්ෂණ එතන පෙනෙනු ඇත පෙරදි නොතිබූ සුවඳක්ද දැනෙනු ඇත රොන් පැණි මුදු ගති පෙතිද සමග ඇත පිපුන මලක් යයි මෙතන කියනු ඇත ලස්සන හැඩ වැඩ වීගෙන ඉන්නේ හොඳටද මොකටද දැන් සිත පන්නි බමර බිඟුන් ඕ වට ඇද එන්නි මල් රේණුද තල මිනි රොණ ගන්නි මල තැලි තැලි පොඩි වන ලෙස මතු වෙති පැයින් පැයට දැන් කාලය ගත වෙති මලේ තිබුණ මුදු පහස ඇති හැඩ නැති තේරම තැලි තැලි වකුටුව පෙනී යති මල් පෙති ටික ටික ඇකිලිලා යන්නි තිබුණ වරුණ දැන් මොහොතේ නොවන්නි එක එක පෙත්තෙන් පෙති ගැලවෙන්නි සේනුද සුනු ගැලවිගෙන යන්නි අනේ කොහිද අර හැඩමල එම තැන පෙති වැටුණනේ රේනුද නැත කිසි තැන වැහැරුණු මල නටුවෙන් දැන් ගිලිහිනේ බිමට පතිත උනි රොඩු ගොඩ විලසින ලස්සන හැඩ වැඩ ඒතන නැත්ති රොඩු ටික පරඬල් දිර දිර යත්ති කෝ ඒ රොඩුවත් නැතෙම පැත්ති මොකද දුන්නේ ලක්ෂණ දැන් සත්ති දුන් ලක්ෂණ දැන් ලෝකේ අවට නැති දුන්න සුවඳ දැන් පවතිනු කිසි නැති රැවටුවා රැවටුවා පමනයි සෑම පැති gediya karala hadenata mayaviti මෙබඳු මලක හැටි හිතලා මායාවක් වට කරලා රැවටුවා පමනයි මිකලා හිමි කාටද හැඩය බලා දැන් මේ ටික සිහි කරන්න මලේ දහම මෙයයි ඔන්න මල වගේ කය ගැන හිතන් දැන් අපි සැකසෙමු ඉතින් කායගත සති කියන භාවනාව මෙතන උනා ඒ ටික සිහියට රැගෙන බලනෙමු අපි මේ බඳු තැන හරියට සත ලොව කියන්නේ කාටද මල වගේ කියන්නේ තරුණා තරුණි කලක් එන්නි මල් යයි දැන් හඳුන්වන්නේ එක අන්තක පිපුණ ලෙසින මල් දෙක වගේ දෙදෙන ඉතින මෙහෙම කියන ලොවක් ඉතින පවතින වනිකාමේ හොයන එහෙනම් අපි දැන් හිතමු ලස්සන කාලය දකිමු ඇත්ත බොරුව සිහි කරමු මලකට සම වෙද හිතමු මොහොතක්වත් මලට දකින ලක්ෂණ හැඩ සුවඳ කියන ඒ ටිකවත් මෙබඳු කයින ලැබෙනවා දෝ මොහොතේ ඉතින කොයි මොහොතේද හැඩ කෙරෙන්නේ හැඩ කෙරුවම හැඩ දකින්නේ කොයි මොහොතේද සුවඳ දෙන්නේ ගඳ නම් නිතරම හදන්නේ ගඳ හැරගෙන සුවඳ දෙවති දැන් මම හරි සුවඳ කියති බොරුවනේ දැකලේ මෙපැති හරියට දැන් සිහි කරවති හැඩ වැඩ නැති කය හැඩ දෙති එක එක ඇඳුමද පළඳති ඇඳුමද පැළඳුම දෙවවති දැන් මම හැඩයයි කියවති කය හැඩ කර හැඩ බලති මම හරි සුදු යයි කියති හරි පිරිසිදු යයි කියති රැවටුනා නැවැ තමන් ගති බුදු රජින්දුන් දම් දෙසන්නි පෙර බොදු නුව බොරු කරන්නි නැහැ නැවැමි කය දකින්නි මුලා හිතක් නැහැ උපන්නි ලස්සන කර රස විඳින්න වටින දෙයක් නැහැ නිමින්න මේ ටික දුටු බොදුනු ගොන්න ගත්තා දම් රසයකින් වටින දහම යටව යති පරදේසෙන් ගතිද ඇති මෝහේ රාගේ මතු කරති ඒ වට සත ඇදලා ඇති බොදු නෝයයි පෙර කියන්නේ වටින දහම් දකින උන්නි ඒ ගතියක් අද නොවන්නේ රාගෙට නැවහිත දුවන්නේ ලස්සන හැඩ සුවඳ කරති මම හරි ලක්ෂණයි කියති මෝඩ හැලක් ලොවේ මෙපැති බොදු නුවයයි නමක් කියති පොඩියක් දැන් සිහි කරන්න පෙර බොදු නුවෝ නැහැනේ ඔන්න මේ කුණු කය හැඩයි මෙන්න රඟපෑවද නැහැනේ ඔන්න මේ බුදුදම් යට වෙන්නේ ලෝභ මෝහෙ සමගින්නේ මේකයි අද මිනිසුන්නේ මිනිත් හිතක් කුණුවන්නේ පොඩියක් අද සිහි කරගෙන පෙර බොදු නුවෝ නිවන් දකින දහම දුටුවා කයෙන් ඉතින අපිත් බලමු එවන් ලෙසින හරියට කයි හැටි දකින්න ඕන නේද නිවන ගන්න එහෙනම් බැරි නම් එතැන්න ඵලයන් අහකට ඉතින්න නිවන් දකින්නට බැරිවන අය හට කොහිදෝ බුදුබණ මේ බුදු රජිඳුන් දෙසු දෙන දහම දෙනවා නිවන් දකින හරියට මෙය සිහි කරන්න තේරුම්ගෙන සැවොම ඉන්න නිවන් දකින මග දකින්න ඇත්ත දැකිය යුතුනේ ඔන්න එහෙනම් පොඩියක් බොරුවට රැවටෙන කාග දෝෂ මෝහය දුරු කරගෙන ඇත්ත ඇතිම අයුරින් මේ කයිතන බැලිය යුතුයි හරියට මේ විලසින දැන් අර කෙනා හරි හැඩයයි පවසන්නේ මල වගේ කිව්ව අය හැදුනද ලොවකින්නේ මේ කුණු කයක් නම් උපතේ සිට දුන්නේ මේ කුණු කයක් කොහොමද ලක්සනවන්නේ ඉසුරුණු කෙසක් පීරාගෙන හැඩ කරලා අරගෙන පිටින් ආලෝකෙන් යම් සදලා හැඩවඩ කරපු ඒවා තන තන ගසලා මගේ හරි කොණ්ඩේ දැන් හරි හැඩයයි කියලා මේ විලසකට හැදුවට බොරුවනේ කෙරුවේ ඇත්තක් විලස කොහොමද පෙර එය දැරුවේ අවුලෙන් කෙසක් නම් හැම තැනගෙන ඉරුවේ බලනකො තිබුණ හැටි අවුලෙන් කෙස් ඔරුවේ දැන් මේ කයේ හැටි දකින්නට පෙර ඔන්න හරි හැඩ කිව්ව මේ සෑම පෙර දිනකින් කොහොමද උපන්නේ මේ කයේ මුල දුන්න බලනෙමු මලක් මුල බැලු ලෙස මෙලෙසින් සෑම දෙනා තම තමන් වයස සිහි කරනු මැන මට මෙතෙක් වයස වෙයි ඉරියව්ව මේ බඳු තැන මේ විලස තබාගෙන සිටිමි මම මෙවන් දින මේ ලෙසට හිතනු මැන තම කයි මෙවන් තැන මොකටද අපි මේ දැන් සැරසෙන්නේ වයස යවන්ටයි මේ විලසින්නේ අපි දැන් පළමුව කොහිද උපන්නේ හිටිය අයුරු බලනෙමු පෙරතින්නේ මගේ මේ වයසට පෙර වයසක් වෙති ඒ ටික ගෙවුනන්නේ පෙර එම හැම ගති කොහොමද මතකය පුබුදා එම පැති බලනෙමු අපි ආ ඒ මුල් තැන ගති වසරෙන් වසරට ඈතට යන්නේ මේ කය තිබුණද මේ විලසින්නේ නැහනේ ඒ බඳු එම කුඩා කලින්නේ ගෙන ගියේ සෑම එම කලට ඉතින්නේ කුඩා කලක් වෙතගෙන යති තව තව ඈතටම බලති ලදරු කලක් දැන් දිස් වෙති උපන් මොහොතේ කයක් පෙනෙති ඒ වගේ නෙව අප උපන්නේ ඉන් පෙර දින කොහිද උන්නි මව් ගැබ තුල බුබුලේ වැන්නි හිතිය කලක් දැන් හිතන්නි දැන් ඔය විලසින් හිතලා බලනෙමු අපි මේ බඳු බලා ඊට පෙරදි මස එවලා මතින් මසට කල් යවලා මාස ගානේ ඈතට යමු ඈත කාලේ දැන් සිහි ගමු වයම විලසින් බලා සිටිමු දිනෙන් දිනට දුරට බලමු කලල රූපයයි කියන්නේ බුබුලක් වගේ මේ කය වන්නේ තව ඈතට සිහි කරන්නේ හෝ කයකට නම නොවන්නේ එහෙනම් කලලය බිඳුවත් එහි නැත මේ කය තිබුණද කොහෙවත් එය නැත මෙබඳු කයේ මුල මව් ගැබේ හටගත කලල රූපේයයි පළමුව දිනගත එතන පටන්ගෙන මේ කය සැකසුන අයුරු දකිමු අපි අද මේ විලසින මව් කන්න බොන දෙය ඕජස විලසින ධාතු හතර සංයෝගව සැකසින ඕජස විලසට ගැබ වෙත එය යති ගැබ සිවි වෙත බැඳි ඕජස එම ඇති ඒකෙන් පෝෂණ කරගෙන කයි ගති හදනවා ටික ටික කලලය ලොකු වෙති ධාතු හතරකින් මේ කය හැදෙත ඒවට ගන්ධම්බයයි එවෙත ඇදිලා ඇවිදින් ඒ ඇරඹෙ වෙත මේ කයේ මුල ඔය විලසට හැදෙත දැන් කාලය දින දින ගෙවි යන්නේ මාසෙන් මාසෙට කාලෙ ගෙවෙන්නේ ධාතු හතර ඕජස ලෙස ගන්නේ ඒකෙන් මේ කය මෙලෙස හදන්නේ මේ කය ටික ටික දැන් ලොකු කරගෙන ලොකු බුබුලක් ලෙස නව දස මාසකින් ඉඳලා බිහිවන කැකුලක් විලසින ලෝකෙට බිහි වෙයි දරුවෙක් විලසින දරුවා කැකුලක් වැනි කල ගෙවති සතර ධාතු ඕජස ලෙස කවති ඒවා අරගෙන මේ කය වැඩෙති වසරින් වසරට කාලය ගෙවෙති ධාතු හතර කැටි කරගෙන අරගෙන භෝජන විලසට කන බොන දෙයකින් මේ කය වැඩෙනවා දැන් ටික ටිකගෙන ලොකු බුබුලක් ලෙස වැඩිලා මිලෙසින මේ කය සැකසී බු කැකුලක් ලෙසිනි ලොකු කැකුලක් ලෙස දැන්ගෙන ඉතිනි වැඩිලා ඇවිදින් මේ කය මෙතැනි තම තම වයසට ආවයි ඉතිනි මේ විලසට ගමන ඔන්න කොපමණ දුර යයිද මෙන්න හිතාගම්මු කෙලවරින් වනදී මේ අපට ඔන්න කොච්චර හැඩ වැඩ කිය කිය ඉන්න තරුණ කලක් තිබුණත් එලෙසින්න වයස ගෙවෙන වනේ නවතාලන්න කවුරුද జగතෙක් මේ ලොව ඉන්න දිනෙන් දිනට මෙම මොහොතින් ගෙවි යති වසරින් වසරට කාලය ගත වෙති බලනෙමු 60 අවුරුද්දත් පැන යති වේගෙන් වයසත් යනවයි සිතවති තම තමන්ගේ වයස මෙන්න වේගින් යයි දැන් ඉතින් කලා ගොසින් වයසකින් 80 වසරත් පැන්න ඔන්න 85ට ලං කෙරෙත 90කට වයස යත 95ට ගියා සිට 95 කෙනෙක් වෙත දැන් පොඩියක් සිහි කරන්න පොඩියක් දැන් නැවති ඉන්න අනේ මට මේ ලෙසින් 95ට ළඟයි ඔන්න දැන් මගේ කයේ හැටි බලන්න ඕනෑ ලක්ෂණයි උන්න ලස්සන මං කොහෙද මෙන්න බලනෙමි අද කොහෙද ගන්න කඩපත මෙම ළඟ තිබෙන්නේ අරගෙන මගේ මුහුණ ගන්නි මුහුණ බලන්ටයි හදන්නේ පොඩියක් දැන් හිතට ගන්නි තමන්ගේ මුහුණත් කැටපතකින්න බලනවා යයි මනසින්ම හිතන්න 94 පැන්නනේ මට වන්නා කොහොමද මගේ කට හොඳද බලන්න පොච්චියේ මගේ කටට කුම උනේ නැහැනේ දත් ටික දකින්නේ ඔක්කොම දැන් වැටිලා ඉවරයි තොල් පොටත් නැහැ පෙනෙන්නේ එකක් ඇතුළට ඇකිලිලා ඇත අනිත් තොල් පොට හොයන්නේ අනේ මේ තොල් පොටත් ඇකිලිලා කොයිද හැඩ වැඩ දෙවන්නේ කොතෙක් රතු කර හදාගත්තත් කොයිද අද මේ දකින්නේ වැඩි කලක් මට ගියේ නෑ නෑ මොහොතේ වයසයි ඉතින්නේ අනේ මගේ මේ හැඩයි කිව්දත් කොයිද මුතු කැට තිබෙන්නේ තේරමත් දැන් වැටිලා ලොඹු කට වෙවුලලා දැන් පෙනෙන්නේ අනේ මේ වට කුඹල වාගේ ඇතුලේ දිව මේ පෙනෙන්න ඒ දිවත් දැන් එහෙට මෙහෙටයි වැනි වැනි මේ දකින්න අනේ මගේ මේ නිකට උල්වි ඇටයි හංකඩ පෙනෙන්න සැලි ගැසී ඇති වේලි හංකඩ නිකට වට කර දකින්න අනේ හකුවට මතු වෙලා ඇත හංකඩේ රැලි ගැසෙන්නේ හරිම හැඩ කිව් මලක් වාගේ මූණ කිව්වනේ ඉතින්නේ අනේ මලපර වෙලා වාගේ මගේ මූණත් පෙනින්නේ අනේ මගේ මේ හොකුද ඇකිලිලා ඇතුළටයි මේ එබෙන්නේ